පසුබිම පිළිබඳවත් අප ටිකක් දැනගත යුතු තිබෙනවා. දීපංකර පාදමූලෙහිදී නියත විවරණ ලබාගත් සුමේධ තාපසයන් වහන්සේ එතෙන් සිට සංසාරයේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් වේ කියන අති දීර්ඝ කාලයක් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ආදී කොට ඇති ඒ දස පාරමිතා ධර්ම සමතිසක් කොට සමතිස පිරිසක් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට තමා බුද්ධත්වයට පමිණවනවා. ඒකෙන් සම්බන්ධව මොහන්සේ ඒ කුසික දෙව්ලොව ඉදීමට කලින් මහන්සේගේ ජීවිතය දක්වා තිබෙන්නේ විස්වන්තරාත්ම භාවයේ විසිතුරු අත්බව. ඒ විසතුරු ආත්ම භාවයේදී මහන්සේ දාන පාරමිතාව දාන උසස් වශයෙන් පිරුවා. ඒ જાතියේදී ඒ විසතුරු අත්ලැබෙන චිතව මහන්සේ කුසිත දෙවිලෝ උපන්. ඒ කුසිත දෙවිලව සම්කුසිත නම් දිව්‍ය රාජයන් වෙයිකද ඒ දිව්‍ය ලෝකයේ ආයුෂ සම්පූර්ණයෙන්ම ගත කළා. එවිටයි වහන්සේ වෙතට දසදහසක් සක්වලින් දිව්‍යඥානයක් යම් වහන්සේ වෙත එළඹ ආරාධනා කර සිටියේ. දැන් මනුෂ්‍යලව මිනිස්ලව ඉපද බුදු වෙන්නට කාල වෙනවා. ඒ අවස්ථාවේදී වහන්සේ අර පස්මහ බැලින් බලා ඒ දෙවිලොවින් චිතව මාමායා දේවීන් කුස පිළිසඳගෙන හරියට දසමකකගේ වෑනෙන් මෞකුසින් දිව කුඩා කල ශිල්ප ශාස්ත්‍රාභ්‍ය ඉගෙනගෙන තොලක විවිධ වයසෙහිදී තමන් වහන්සේ මෙන්න එදාම මේ දිනෙහිම උපන් නාති සම්බන්ධයක් ඇති යසෝධරා කුමාරිකාව කරණ පාවාගෙන අවුරුදු 13ක් ගිවිගෙවි වාසය කළා. තොලසැවරි දිවායතේදී මේ විවාහ ගිවියට පත්ව 29 වෙනි වර්ෂයේදී උන්වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළා. ඒ 13 වර්ෂයක් උන්වහන්සේ ගිහිගෙයි වාසය කළා. ඒ ගිහිගෙයි වාසය කරන ලද කාලෙහිදී උන්වහන්සේ ලැබූ සැප සම්පත් පිළිබඳව උන්වහන්සේ වදාළා. ඒ උන්වහන්සේට රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන භාෂාව තුනක් තිබුණා. ඍතු තුනක්. එහි උන්වහන්සේ ඒ උඩුමහලින් බිමට බසින්නේ නැතුව සිටි බව ප්‍රකාශ කරනවා. උන්වහන්සේ සුසුපහත් කිරීම සඳහා සන්තෝෂ කිරීම ප්‍රීතිමත් කිරීම සඳහා සූර්ය වාදන සංගීත ආදී පැවැත්වූ පිරිස වශයෙන් දක්වලා පිළිෙන්නේ නිප්පුරිසේහි කුරියේහි කියලා. නිප්පුරිස කියන්නේ පුරුෂයන් නැති ස්ත්‍රීන්ගෙන් සමන්විත. ඒ සූර්ය වාදන ආදී පවත්වා තිබෙන්නේ උන්වහන්සේව මේ සතුටු කරන්න, ප්‍රීතිමත් කරන්න. උන්වහන්සේව දිවිගෙහිම රඳවන්න. ඒ කිසිදු කරුණකින් උන්වහන්සේව දිවිගෙහි රඳවන්නට බැරි නෑ. මේ පිළිතුරු දන්නවා උන්වහන්සේ මේ විද්‍යාම ක්‍රීඩාව සඳහා පිටත් ගිය අවස්ථාවකදී උන්වහන්සේට දක්නට ලැබුණු පූර්ව නිරිති ඒ මහල් මිනිස්සේ ලොඩේ මල කුරුරක් අන්තිමට ශ්‍රවණ මේ දේශය මහන්සියට දක්නට ලැබුණා ඒ දක්නට ලැබුණු ගිනිහිදී තමයි මහන්සේ අදහස් කළ අදිස්ථාන කරගත්තේ අදන ගිහි ගෙයින් නික්මෙනවා. එතෙන් ඒ ගිහි ගෙයින් නික්මෙන්න දිනෙහිම තමා මහන්සේට මහන්සේගේ එකම පුත්‍ර රත්න උපන් රාහුල කුමාර. ඒ අනුගුණය ලැබුණු හැටියේම තමා මහන්සේ ප්‍රකාශ කළේ රාහුලෝ ජාතෝ බන්ධනං ජාතං ඒ බැඳීමක් ඇති උනායි නොහන්ත ප්‍රකාශ කරේ. බන්ධනයේ කියන්නේ ගිහි බන්ධනය. මේ ගිහි බන්ධනය තවත් වැඩි වුණා පුතෙකුගේ ඉපදීමෙන්. ඒ තුන්වහන්සේ මේ අදිෂ්ඨානය අතහැරියේ නැහැ. ඒ එදා මාලිකාවට පැමිණ ඒ අවිනිෂ්ක්‍රමණය කිරීම සඳහා ඒ තමන්ගේ රථාචාර්යා උත්සන්න කියන අමාත්‍යාව අශ්වයා පිළියෙල කරන්න කියලා උන්වහන්සේ අන්තිම වරට දීවේයි දී අන්තිම වරට වගේම මුල් වරට Tamange පුත්‍ර රත්නය දැක බලාගත්තා. අදහසක් ඇති වුණා පුතු ගන්නට. එහෙත් එහෙම කළා නම් මේ ගමනේ යන්නට ලැබෙන්නේ නැහැ. නිසා බුදු වී ආපසු පැමිණ පුතු බලනවායි කියන අදහස ඇති කරගෙන මහන්සිය එතන පිටත් වෙනවා. මේ ගමන බොහෝම කියන්නට පුළුවන් කකුල බොහෝම බර අවස්ථාවක් කියලා ඒ අවස්ථාව. එතනින් පාදය ඉවතට ගත්තේ තා අමාරුවෙන් කියන්නේ. ඒක පුත්‍රස්මයේ නිසා. ඒත් එහෙමකොට මහන්සේ ඒ අන්තක නම් අශ්‍යය ඉදිරියට කරන්නට කිවි ආශීර්වාද නැග ඒ නිරන්තරා නදී තීරේ අනුමා සංකත නිරන්තරානේ නිරන්තරා නදී තීරේ වැඩින ඒ තරණය කොට ඒ චේතච්ඡේදනය කළා හිත ඒ කපාගෙන ඉතින් ශ්‍රමණ දේශයේ තබාගන්න ඊළඟට උන්වහන්සේ දැන් ඒ ගිහිගේ අත්හැරලා පැවිද්දටපත් වූයේ කවර අදහසකින්ද කියන එක කලකන්න. සමන් වහන්සේගේ ඒ දෙවීම පිළිබඳව උන්වහන්සේ දේශනා කර තිබෙන්නේ කිං කුසල ගවේසී කියන්නේ. කිං කුසල ගවේසී කියන්නේ කුසල් යන කවරේද මොනවද මේ කුසල් කියවේ මේ සතරට සත්වයන් බැඳ තබන යමක් වේ නම් ඒවා කඩා බිඳ දමන ගමන්නේ කෙසේද කියා විශ්වාගෙන කියනවා. ඒ ගමනේ ඉතින් වහන්සේ එවක් ප්‍රසිද්ධව සිටි. ඒ තාපස ප්‍රවිද්‍යාව ලබාගෙන ප්‍රසිද්ධව සිටි. ඒ වගේම බොහෝ දෙන සාස්ත්‍රීන් හැටියට සලකාගෙන Tamange ගෝල පිරිස් බොහෝමයක් සිටි. ඒ තවුසන්වත් අසිරිත. ඒ ඇසුරු කළ පෞසන් අතර ඊටාම ප්‍රසිද්ධ දෙදෙනා තමයි ආලාරකාරාම උද්දකරාම කුට්ටක. ඒ යාව දෙකටත් උන්වහන්සේ දී. ඔවුන්ගේ ආගම ඔවුන්ගේ සමය ඔවුන්ගේ ඒ පිළිවෙත ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඒ ආලාරකාරාමයන්ට පමණක් නෙවෙයි ශ්‍රද්ධාව තිබෙන්නේ තමන් වහන්සේ ශ්‍රද්ධාව තිබෙනවා. වීර්යාදී ධර්ම තමන් වහන්සේටත් තිබෙනවා. ඒ නිසා ත්‍යාලාරකාරාම තමන්ගේ සමෙහි ඉගෙනගෙන ඒ පිළිවෙත අනුගමනය කොට යම් තැනකට යම් තත්වයක් ලබා දෙන්නේ නම් ඒ තත්වය තමන්ටද ලබා ගන්නට පුළුවන් කියලා ඔහුගෙන් ඒ පිළිවෙත පිළිබඳව දැනගෙන ඒ අනුව පිළිපද නබෝ දවසකින් උන්වහන්සේ ශබ්ද සමාපatti උපදවා ගත්තා. ප්‍රථම ධ්‍යාන ආදී ඒ ධ්‍යාන හතරක් අරූප ධ්‍යාන තුනක් කුත් ලබාගන්න. ලබාගෙන ආලාරකාරාම වෙත ගිහින් ඒ බව ප්‍රකාශ කරනවා. ප්‍රකාශ කරලා ඇහුවා තවත් ඔබගේ සාසනෙහි ඊට එහා තව මොනවද තිබෙනවද කියලා. නෑ මේ තමයි නිස්සාව. ඉතින් මේ මේ නිස්සාව මේ විදිහේ කෙනෙක් ලබාගත්ත එක ගැන ඒ ආචාර්යවරයා බොහෝම සතුටු වුණා. සතුටු වෙලා නවතින්නට ඉඳී අපගේ ශිෂ්‍ය පිරිස බෙදාගෙන අපි පරිහරණය කරමු. ඒ තුන්වහන්සේ පිළිගත්තේ නැහැ. පිළිගත්තේ නැති තමන් වහන්සේ සොයන දේ නෙවෙයි මේ පිළිගන්නේ. ඒ නිසා එයත් ඔහුත් අත්හැරගී ඊට වඩා ප්‍රසිද්ධ වෙච්චි උද්දක රාමපුත්‍රයන් වෙත. උද්දක රාමපුත්‍රයන් වෙත ඔහුගේ සමීපගෙන ඔහුද ලබා තිබුණේ අෂ්ට සමාපත්තියම ලබා ගත්තා. මේව සංඥා නා සංඥායතනයක් ලබා ගත්තා. ඔහුගෙන් දැස්සේ. ඔහු කීවා තමන්ගේ පාපුනි මෙපමණයි කියන්නේ. ඊට එහා දෙයක් නැtei. ඔහුගේ ආයාචනය තමන්ගේ ශිෂ්‍ය පිරිස එහෙම පිටින්ම බාර දෙන්නේ. ඒ ශිෂ්‍ය පිරිස එහෙම සම්පූර්ණයෙන්ම බාර දෙන්නේ. කටයුතු කරන්නේ. මහන්සේ ඒක පිළිගන්නේ නැතුව ඔහු කත් කරලා මේ උරුවෙල් බනව දෙයි දුෂ්කර ක්‍රියාව පටන් ගන්නවා ඒ දුෂ්කර ක්‍රියාව පිළිබඳව තමන් වහන්සේම ප්‍රකාශ කර තිබෙනවා මහා සීහනාද සූත්‍ර ආදී එහෙම සූත්‍රවල මහන්සේ ප්‍රකාශ කර තිබෙනවා උන්වහන්සේ ශරීරයට කොයි තරම් මේ කාලෙදී දුක් දුන්නද ඒ වෙන කිසිදු දුෂ්කර ක්‍රියා කරන කෙනෙකු එබඳු දුෂ්කර ප්‍රතිපත්තියක් දුරලා නැහැ. ඒ කාලෙන් තමයි වහන්සේට උපකාරීව සිටියේ. පස්වග තවුසන්. ඒ පස්වග තවුසන් ඒ තවුස් භාවයට සමුන්නේ සිද්ධාර්ථ කුමාරයන් අවදා හෝ දීගේ අත්තර දාලා යනවයි වහන්සේ ලෞතර බුද්ධත්වයට පැමිණෙනවයි ඒ ඒ ලෞතර බුද්ධත්වයට පැමිණෙන පැමිණෙන මහන්සේ ධර්ම දේශනා කිරීම ආදී අපට සහභාගී වන්නට අපට ඒවා අසන්නට ලැබෙන්නේ නැත කියලා අර මහන්සේ පිළිබඳව අනාගතයේ ප්‍රකාශ කළ බමුණන් තමන්ගේ පුත්‍රයන්ට කීවා මිල මහණෙනි තාත්තා ප්‍රවිද්‍යාවෙන් පැවිදිව ඒ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම බලාපොරොත්තුෙන් සිටින්නට ඉතින් ඒ නිසා මේ පස් දෙනා කොණ්ඩඤ්ඤ බබ්බිය වක්ක මහානාම අත්ජී කියන ඒ පස් දෙනා වහන්සේට බොහොම උපකාරී සිටියා. මොකද ඔවුන් ප්‍රවෘත්තියක් අනාගතයේ පිළිබඳ උන්වහන්සේ ගැන ප්‍රතිවන ප්‍රකාශයක් ගන්නවා. ඒ නිසා ඔවුන් හිතුවා පිළිගත්තා ඒකාන්තයෙන්ම මේ උතුමා බුදු වෙනවා. ඒ බුදු වීම සඳහා ඔවුන් පිළිගෙන තිබුණු ප්‍රතිපත්තිය තමයි ඒ දුෂ්කර ප්‍රතිපදාව. දුෂ්කර ක්‍රියාව. ඒ නිසා වුන් බොහොම කැමැත්තෙන් මහන්සේ ළඟින් ඇතුළු කරමින් උපකාර කරමින් සිටිනවා. එහෙත් සිද්ධාර්ථ ගෞතම ඒ තාපසයන් වහන්සේට පෙනුණා. මේ කොයිතරම් මේ දුෂ්කර ක්‍රියාව කළා. තමන් වහන්සේ බලාපොරොත්තු වෙන ඒ අර්ථය මොන විදිහකින්වත් කිට්ටු වෙන්නේ නැති බව පෙනුණා. ඒ නිසා මේ නෙවෙයි ප්‍රතිපදාව විය යුත්තේ කියලා. ඒ ශරීරයට දැඩිසේ දුක් දීම නවත්තලා ආහාර පාන ගැනීම පටන් ගන්නවා. ඒකත් අවස්ථාවේදී මේ පස් දෙනා පස්වග තවුසන් වහන්සේව අත්හැරලා ගියා. ඔවුන්ගේම වචන වලින් කියනවා නම් ඒ මේ බහුල ඒ චීවරාදී ප්‍රත්‍ය බාහුලයට උන්වහන්සේ ගැටුණායි. ප්‍රත්‍ය බාහුලය කියන්නේ කෑම පීම ආදී මේවා බොහෝ සෙයින් පරිහරණය කරන්නට උන්වහන්සේ පෙරළුණා. ඒ නිසා ඔවුන් මහන්සිය අත්හැරලා. අත්හැරලා ගින් තමා බරණක ඉතිපතණයට පැමිණෙනවා. මේ දුෂ්කර ක්‍රියාව අත්හල මේ බෝධිසත්වයන් වහන්සේ ඒ සුදුසු ප්‍රතිපත්තිය වූ ඒ මැදුම් පිළිවෙතෙහි පිළිපද. ලෞතර බුද්ධත්වයට පැමිණෙනවා. ඉතින් මේ ලෞතර බුද්ධත්වයට පැමිණ වදාළ දිනෙහිදී උන්වහන්සේ තමන් වහන්සේ ලබා තිබුණා අෂ්ට සමාපatti. ඒ අෂ්ට සමාපත්තීන් පාදක කරගෙන ඒ බුදුවන දිනෙහිදී పూర్වේ పూర్ව ප්‍රථම යාමෙහිදී පූර්වේ නිවාසානුස්මෘති ඥානය උපදවාගෙන තමන් වහන්සේ පිළිබඳ වූ පෙර ආත්ම භාවයන් දැල්වා. ඒ තමන් වහන්සේ පෙර ආත්ම භාවයන් වලහි මොන මොන නමකින් සිටියද කොහෙද උපන්නේ මොනවද ගත් ආහාර පාන මොන විදිහේ රූප ශරීරයක්ද තමන් වහන්සේට පැවතුනේ ආදී මේවා බැලුවා. ඒ එක එක ජීවිතයන් පිළිබඳව බැලුවා. ඒ තමයි పూర్වේ විවාසානුස්මෘති ඥානය කියන්නේ. මධ්‍යම යාමෙහිදී උන්වහන්සේ ඒ දිව්‍යං චක්ෂුර විඥානය එහෙම නැත්නම් චිතූපපාත ඥානය කියන මේ නම් දෙකින්ම සමහම් කරනවා. එය ඒ ඥානය උපදවාගත්තා. චිතූපපාත ඥානය කියන්නේ සත්‍යයන්ගේ චුති උත්පත්ති දක්නා නුවණ. ඉමේවත් බොන්තෝ සත්තා කාය විචරිතේන සමන්නාගතා වචී විචරිතේන සමන්නාගතා මනෝ විචරිතේන සමන්නාගතා රියාමං උපවාදකා මිච්ඡාදික්ඛිතා මිච්ඡාදික්ඛ කම්ම සමාදාන ඒ කායස්ස භේදා පරං මරණ අපායං දුග්ගතින් විනිපාතං නිරයන් උප්පන්නා ඉමේවත බොන්තෝ සත්තා කාය සිතරිතේන සමන්නාගතා වචී සිතරිතේන සමන්නාගතා මනෝ සිතරිතේන සමන්නාගතා රියාමං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මා දිට්ඨිකම්ම සමාදාන අපේ කායසුදුදා පරම්මරණ සුගති සද්දම් ලෝකං සකන්නා ඉතින් මේ විදිහට දැක්වෙන ඒ මේ தත්වයෝ ඒ මහන්සිය දුතු ඇතම් පත්ත කෙනෙක් කාය දුස්චර්තේ කියන කයින් කෙරෙන වැරදි කරලා වාග් දුස්චර්ත කරලා මනෝ දුස්චර්ත කරලා ඒ හේතු කොටගෙන අපායෙහි උපන්න ඒ බව මහන්සිය දැක්කා ඒ මේ සත්වයෝ කාය සුචරිතෙහිදී වාක් සුචරිතෙහිදී මනෝ සුචරිතෙහිදී ආර්යයන් උපවාදන කොට ඒ සම්‍යක් දෘෂ්ටිකව ඉඳ සම්‍යක් දෘෂ්ටියෙන් කරන ලද කර්මයන් පිටකොට ඒ සුගතියේ ස්වර්ග ලෝකෙහි දිව්‍ය ලෝකෙහි උපන්නා කියන මේ බව දැක්ක. ඒ චිතුපපාත ඥාන තව ඊට වඩා වෙනස් විදිහකටත් ඒ ඒ ඥානය දක්වා සිටිනවා. යථා කම්මුප්පගේ සත්‍යේ පජානාම් කියලා ඒ පජානාති කියලා කියන්නේ කර්මයේ වූ පරිදි ඒ සත්‍යයන් ඒ ඒකන උපදින බව මහන්සේ දැක්කා. එහෙම දැකලා ඊට පස්සේ තමන් වහන්සේගේ නුවණ දැන් මහන්සේගේ උපදවාගෙන තිබුණේ චිත්ත සමාධිය තරම් චිත්ත සමාධියක් වෙන කිසිවෙකු උපදවලා නැහැ. කිසි කෙනෙක් කිසි කෙනෙක් වෙන කිසි කෙනෙකුට ඒ විදිහේ චිත්ත සමාධියක් උපදවන්නට බෑ. ඒ කියන්නේ සමාධි වශයෙන් ගත්තොත් සමාධිය කියන්නේ සිතේ එකඟ බව, චිත්ත ඒකාග්‍රතාව. ඒ චිත්ත ඒකාග්‍රතාවය වුවද ඒ ඒකාග්‍රතාවයෙන් ඉති වෙන බලාබලකම් විවිධයි. වෙනස්. හරියට අනිත් ධර්ම වගේමයි. දැන් ශ්‍රද්ධාව කෙනෙකුට තිබෙනවා. ශ්‍රද්ධා කියන මේ ධර්මයේ ගත්තොත් දෙදෙනෙකුට තිබෙන ශ්‍රද්ධාව ශ්‍රද්ධාව වශයෙන් එකයි. ශ්‍රද්ධාවී කියන ශ්‍රද්ධාවම තමයි. නමුත් ඒ ශ්‍රද්ධාවේ තිබෙන තරා පිරම ගත්තොත් වෙනස් වෙනවා. කෙනෙකුට තිබෙන ශ්‍රද්ධාවට වඩා බලවත් ශ්‍රද්ධාවක් තව කෙනෙකුට ඇති. ඒ වගේ හැම ධර්මයන් පිළිබඳව මේ වෙනස තිබෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැලකෙන විට උන්වහන්සේට ඇතිවන සෑම ධර්මයක්ම පිළිබඳව කිව යුතුව තිරෙන්නේ එහි තිරෙන විශේෂත්වයක් ගැන. එය අන්‍ය දැන් උන්වහන්සේගේ උන්වහන්සේට නුවණ තිබෙනවා. සරියුත් හාමුදුරන්ටත් නුවණ තිබෙනවා. ඒ නුවණ ප්‍රඥාවයි කියා ධර්මයක් වශයෙන් ගත්තොත් ආගේ ප්‍රඥාව ප්‍රඥාවම තමයි. එහෙත් සරියුත් හාමුදුරන්ගේ ප්‍රඥාව බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාවට තම කොට දක්වන්නට බෑ. ඒ මොකද ඒ පිළිබඳව පිළින විශේෂය නිසා. අනේ නිසා මහන්සේට ඇති වුණු ඒ චිත්ත සමාධිය පෙරදරි කරගෙන ඒ පාදක කරගෙන මහන්සේ තමන් වහන්සේගේ නුවණ මේ ස්කන්ධ පංචකය පිළිබඳ වූ යථා තත්වය දැන ගැනීම සඳහා ඒට යොමු කරනවා. දැන් මේ ස්කන්ධ පංචකයට හිමිව තිබෙන ඡන්ද පංචකයක් කෙනෙක් ලැබුවොත් එයට උරුමව තිබෙන අයිතිව තිබෙන අවස්ථා දෙකක් පිළිබඳව උන්වහන්සේ පළමු කොට සැලකුවා. මේ මොනවාද? ජරාවයි මරණයයි. ඒ ජරා මරණ දෙක ඉක්මවන්නට බෑ. ඡන්ද පංචකයක් ලැබූ මොහොතේ පටන් ඒ ජරා මරණ කරා තමයි යන්නේ. ඒ නිසා ඉපදීම හේතු කොටගෙන ඇතිවන ඒ ජරා මරණ කවුරුත් බියවන දෙයක්. හැම දිනම ජීවතුන් අතර සිටින හැම කෙනෙක්ම බියවන දෙයක්, කැමති නොවන දෙයක්. ඒ කොයිතරම් කැමති වුණත් ඒවාට නොපැමිණ සිටින්නටත් බෑ. ඒවාට පැමිණෙන්නට සිදු වෙනවා. ඒ නිසා මහන්ස බැරිවා මේ කවරක් කර්ම කොටගෙන කවරක් නිසාද කෙනෙක් ජරා මරණයන්ට පැමිණෙන්නේ. එවිටින් වහන්සේ දැක්කේ අන් කිසි හේතුවක් නිසා නොවේ. මේ ජාතිය නිසා. ජාතිය කියන ඉපදීම නිසා. ඉතින් ඒ ඉපදීම කෙසේද වන්නේ? ඇයි ඉපදීන්නේ? කුමක් නිසාද මේ ඉපදීමේ කියන ධාතු ඇතිවන්නේ? ඉතින් ඒ විදිහට උන්වහන්සේ බැලුවා මේ ස්කන්ධ පංචකය පිළිබඳ තත්වාකාරය. ඒ තමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳව ඒ ස්කන්ධ පංචකයේගේ ඇතිවීම පැවැත්ම කියන මෙයට හේතු වන ධර්මයන් වහන්සේ සොයා බැලුවා. ඒ බැලීමෙන් වහන්සේ දුකේ කුමක්ද? මේ නාම රූපත් ඒ නාම රූප ධර්මයන් උපදවාලන හේතුණු. තවත් විදිහකින් කියනවා නම් සප්පච්චය නාම රූප ධර්ම ග්‍රහි සමන් වහන්සේගේ ඒ සුවිසද වූ සමාධියෙන් යුක්ත නුවණ යොමු කළා. ඉතා පිරිසුදු සමාධියකින් යුක්ත වූ සමන් වහන්සේගේ නුවණ ඒ ඡන්ද පංචකයට යොමු කළා. එහෙම යොමු කොට බැලුවා. උන්වහන්සේට පෙනුණා මේ පිළිබඳ. දැන් එය කියනවා නම් කිව යුතුව තිබෙන්නේ තිබෙන ඇත්තක් වක්. කවදත් ලෝකයේ තිබෙන සත්‍යයක්වත් ලෝකයෙන් වැහිලා තිබෙන නිසා ලෝකයාගෙන් වැහිලා තිබෙන නිසා කිය යුතුයි ඒක රහසක්. ඒක ඒක විදිහක රහස. උන්වහන්සේගේ ස්කන්ධ පංචකය පිළිබඳ වූ රහස සොයා දැනගත්තා. දැනගත්තා. අන්නේ දැනගත්ත අවස්ථාව තමයි සම්මා සම්බුද්ධත්වය කියන මේ දක්වා තිබෙන්නේ. කොහොමද ඒක කළේ? දැන් ස්කන්ධ පංචකය පිළිබඳ යථා තත්වය දැකීමෙන් කියන්නේ මමයි කියා ගනු ලබන මේ පංචස්කන්ධය මමයි කියා ගත හැකි කිසිවක් මෙහි නැත මෙහි තිබෙනුයේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නා ධර්ම කුංජයක් පමණයි එතකොට මේ ධර්ම කුංජයත් ඒ ධර්ම කුංජයන් හටගන්නා හේතුන් උන්වහන්සේ දැනගන්න. දැනගතා. ඒ දැනගන්නා තුරු තමයි මේ ස්කන්ධ පංචකය පිළිබඳව කෙනෙකුට අත් නොහැරිය හැකි ආලයක් ඇල්මක් පවතින. ස්කන්ධ පංචකය පිළිබඳ ඇතිසතු දුටු කල්හි ඒ ඇලීම නැත්තම් ඒ ග්‍රහණය නිවිදෙනවා. අන්න ඒ ග්‍රහණය මිහිරි කරලා උන්වහන්සේ ඒ ඉහෙම පිටින්ම ඒ ග්‍රහණයට ග්‍රහණය කියන්නේ ගැනීම අල්ලා ගැනීම කරන යම් ධර්මයක් ඒ නම් ඒ ධර්මය ප්‍රධාන කොට ඇති සියලුම ක්ලේශ ධර්ම උන්වහන්සේ රහීම කළා. ඒ බව උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ තමන් වහන්සේගේ මේ ප්‍රථම ධර්ම දේශනාවෙන්. ඒ ප්‍රකාශ කරනවා. සියල්ලම විස්තර වශයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. එයි එය ඉතා සංක්ෂේපයෙන් කරන්නේ චතුරාර්ය සත්‍යය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ඒ ධම්මචක්ක පවත්වන සූත්‍රාන්තයේදී උගන්වා තිබෙන්නේ ඉතාම සංක්ෂේප, ඉතාම කුටි. දැන් බුද්ධත්වයට පැමිණ වදාරලා තමන් වහන්සේගේ කටයුත්ත නම් සම්පූර්ණයි. සමන් වහන්සේගේ කටයුත්තේ කියේ මේ ඡන්ද පංචකය නැවත නැවත ඇතිවීම දුකක් ඒකයි ඉපදීම කියන්නේ ඉපදීම නැවත නැවත ඉපදීම දුකක් ඒ දුක් වූ ඡන්ද පංචකය ලබා දෙවන তৃෂ්ණාව නැමැති වඩුවක් හොයාගෙනයි මෙතෙක් කල්මා සතර ඇවිද්දේ දැන් මේ তৃෂ්ණාව නැමැති වඩුවාව දැක්කා ඒ වඩුවා භූත tattwe මට ගෙවල් හදන්නේ නැහැ ඒ ඒ ගෙවල් හැදීම පංචස්කන්ධ සංඛ්‍යාත ගෙවල් හැදීමට ගනු ලබන පරාල වැනි ඒ ක්ලේශ ධර්ම සියල්ලම වහන්සේ නැති කර දැම්මා. ඒ ගෘහයේ කියන කනි මණ්ඩල කියන බුදුන වූ මෝහය අවිද්‍යාව සහනෙන් විනාශ කරලා දැම්මා. යා ඒ ප්‍රකාශ වන ඒ උදානීකුත් වදාළ ඒ වහන්සේගේ කටයුතු සම්පූර්ණ බවට සිදුවුණු ප්‍රකාශය තමන් වහන්සේ පිළිබඳ දුක නැති කරගන්න. ඒ දුක නැති කරගත්තා කියන්නේ දුක් ලබා දෙන හේතුව නැති කිරීම නිසා නැවත නැවත දුක් ලැබීම නැවතුවා. වහන්සේ උතුම් නිවාන ධර්මය සාක්ෂාත් කරගත්තා. ඒ බවම ප්‍රකාශ කරනවා තමන් වහන්සේගේ සිත අරමුණු කිරීම වශයෙන් නිවනට පැමුණාට විසංකාර ගතං චිත්තං සංහානං භයං අධ්‍යගා සංහානං භයමධ්‍යගා කියන්නේ සංහා ක්ෂයට පැමුණා. ඒ අරහත්වයට එහෙම නැත්නම් නිවනට පැමුණා. අරහත් ඵලයට පැමිණුණු බව නෙවෙයි ප්‍රකාශ කළේ. දැන් ඊළඟට තවත් උන්වහන්සේ විසින් කළ යුත්තක් තිබෙනවා. බුදු වීම ගුණා. ඊළඟට තිබෙන්නේ බුද්ධ කෘත්‍යය සිදු කරනවා. බුදු කෙනෙකු විසින් කළ යුතු දෙයක් වේ නම් ඒ දේ කළ යුතුයි. එයයි කරන්නේ. ඒ ගැනයි වහන්සේගේ සිත මන්දෝත්සාහයට වැටුනේ. ඒ මන්දෝත්සාහයට වැටුනේ නිකම් නෙවෙයි වහන්සේ දැක්කා. මේ සත්වයන්ගේ తත්වය. දැන් මේ ලෝකයේ සිටින අපි ගනිමු දැනුදු බුදු කෙනෙකු ලෝකෙහි 15 වෙනි කාලයක් නම් 15 වුණයි කියලා ගන්න එහෙම 15 වුණේ 15 වෙලා උන්වහන්සේ ධර්ම දේශනා කිරීමට සෝත්‍රූන් ගැන සලකා බලන විට දක්නට ලැබෙන්නේ අප රට ගැන කියනවා නම් අපේ රටේ සිටින අය ඉතින් මොන මොන තරහා පිරමක අයද සිටින්නේ මොනවාට මොනවායින් දෙලි පැටවි සිටින අයද උන්වහන්සේ එදා දැක්ක එකට වඩා වෙනසක් තිබේද කියලා බලන්න. කිච්චේන මේ අභිගතන් හලන්දානි පකාසිතු රාග දෝෂ පරේතේහි නායන් ධම්මෝ සුසම්බුද්ධෝ පටිසෝතගාමි නිපුණං ගම්භීරං බුද්ධසං අනු රාජරත්තාන දක්ඛින්ති අමක්ඛන්දේනාවට කිච්චේනේ අභිගතං තමන් වහන්සේ මේ ධර්මය අවබෝධ කොට වදාළේ කිච්චේන කියන්නේ බොහොම අමාරුවෙන් මහන්සියෙන් දෙහෙතේගෙන අවබෝධ කොට වදාළේ ඒ සාවෘද්ධේ විස්තර ක්‍රියාවම ඒට සාධකයි. දැන් ප්‍රකාශ කිරීමටයි පිළින්නේ. එහෙ රාග දෝෂ පරේතේහි නායං ධම්මෝ සුසම්බුද්ධෝ. එහෙම ධර්මයේ දේශනා කළා. රාගයෙන්, ද්වේෂයෙන් මැඩී සිටින, යට වී සිටින රාගයට, ද්වේෂයට යට වෙලා සිටින මේ සත්වයන්ට නායම් ධර්මං සුසම්බුද්ධෝ මේ ධර්මය හොඳ හැටි අවබෝධ කළ නොහේ අවබෝධ කරගන්නට බෑ. නායම් ධම්ම සුසම්බුද්ධ. එහෙම බැරි වීමට කාරණය ඔවුන් රාග ద్వේෂ යන්ගෙන් නැඩිලා ඒකකට රාග ద్వේෂ කියනකොට මෝහයක් එතන තිබෙනවා. රාග ద్వේෂ මෝහ කියන මේවායින් බර වෙලා සිටින පිරිසක් ලෝකෙහි සිටින්නේ. නායම් ධම්මෝ සුසම්බිදෝ ඉන්සාන ධර්මය අවබෝධ කරගෙන අමාරුයි. ඉතින් මේ ධර්මයේ පිළිබඳ తත්වයේ ඊළඟට වහන්සේ දක්වනවා පටිසෝතගාමි. ඒ ධර්මයේ අනුසෝතගාමි ධර්මයක් නෙවේ. පටිසෝතගාමි ලෝකයේ තිබෙන තවත් ධර්ම. ඒවා අනුසෝතගාමි. ඒවා ඒ යන්නට අමාරුවක් නෑ. දැන් එහෙම ආගම් තිබෙන්නටත් පුළුවන්. ඒ ආගම පිළිගෙන ඒ ආගමේ උගන්වන පිළිවෙත පිළිපැදීමයි කියන එක අමාරු දෙයක් නෙවෙයි මේ අනුශෝක ගාමී ගමනක ඉදිරි සිටින මිනිසුන්ට අමාරු නෑ. නමුත් මේ මහත්ගේ ධර්මයේ එන්නේ පටිසෝත ගාමී පිළිවෙත. පටිසෝත ගාමී කියන්නේ උඩුගම් බලා යෑම. ගඟේ පහළට වතුර ගලන ජලය ඒ ඉහළ තැන් තැනින් පටන් ගෙන පහළ තැන්වලට ගලනවා. කවුරුවත් කියන්නට ඕනේ නෑ මෙතනයි පහළ මෙතනට ගලන්න මෙතනයි පහළ මෙතනට ගලන්නේ කියලා ජලයට. පහත් තැන් සොයසොයා ගලන බවයි ජලෙහි ස්වභාවය. ඒ වගේ තමයි මේ මනුෂ්‍ය సంతානයක් පුරුදු වෙලා තිබෙන්නේ රාගයට, ද්වේෂයට, මෝහයට යට වුණු පැවතුමක් ඇතිව සිටින්නට. තවත් විදිහකින් කියනවා නම් මේ ලෝකයේ සිටින ප්‍රත්‍යඥ හැමදෙනාම හැමදෙනාම কৃষ্ণාවේ දාසයෝ තණ්හා දාසයෝ ඒ তৃෂ්ණා දාසත්වයට අසුව සිටින මෞනත তৃෂ්ණාවේ බැම්ම කඩාගෙන ඉහළට යන්නට ඉගැන්වෙන පිළිවෙතක ගමන් කිරීම එහෙම ගමන් කොටේ ධර්ම අවබෝධ කිරීම කියන එක බොහොම අමාරු දෙයක් කියලායි මහන්සියගේ සිත ධර්ම දේශනාව කෙරෙහි මන්දෝත්සාහි වුණා. එවිටනේ සහම්පති භක්මරාජයා නස්තුති වත භෝ ලෝකෝ විනස්තුති වත භෝ ලෝකෝ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේගේ සිත ධර්ම දේශනාවට නෙවෙයි නැවී සිටින්නේ ධර්ම දේශනා නොකරන්නට. ඒ නිසා ලෝකය වෙනසනවා නැති වෙනවා කියලා එහෙම ප්‍රකාශයක් කොට උන්වහන්සේ වෙතට වහා ඇරි ආරාධනා කර සිටියා ස්වාමීන් ධර්මය අවබෝධ කරගන්නට පුළුවන් අයත් ලෝකෙ සිටිනවා. ඒ කෙලෙස් අඩු අයත් ලෝකෙ සිටිනවා. ඔවුන්ට ධර්මය අසන්නට නොලැබුණොත් ඔවුන් පිරිහෙනවා. ඒ නිසා ස්වාමීන් ධර්ම දේශනා කරන්න ආරාධනා. එවිට උන්වහන්සේ තවදුරටත් බැලුවා. සෝත්‍රු සොයාගෙන ගියේ. දෙවියෝ ඒ සොයන කොට උන්වහන්සේ පළමු කොට බැලුවේ. තමන් වහන්සේ ඒ දුෂ්කර ක්‍රියාවට పూర్වයේදී ආශ්‍රය කළ ඒ ආලාරකා රාමෝ ආලාරකා රාම නුවණැති කෙනෙක් නුවණ තිබෙන කෙනෙක් ඒ නිසාම තමයි ඒ තැනට පුළුවන්කම තිබුණේ සත්‍ය සමාපත්තිය උපදවන්න. ඉතින් මේ සත්‍ය සමාපත්තිය ඉපදවීමෙන්ම තැනෙන්නේ කෙලෙස් අදි කෙනෙක්. කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ බැලුවා. පළමු කොට මා ධර්ම දේශනා කළ යුත්තේ කවරුන්ටද යා කවරෙකුටද කියලා බලා ආලාරකාරාමයන් ගැන කලකන විට දෙවියෙකු ඇවිත් ප්‍රකාශ කළා ආලාරකාරාම දැන් අත් දවසකට ඉස්සෙල්ලා මැරුණා. තමන් වහන්සේද සර්වඥ සාඥානීය මෙහෙවා බලන විට දැක්කා ඔහු මැරිලා එයින් බඹරව ඉපද සිටින බව. ඔහුට සිදු වුණේ මහා ඥානියෝ කියලා මහන්ත වදාරනවා. ඒ කියන්නේ ඔහුට සිදු වුණේ ලොකු විපතක්. හානියක් සිදු වුණේ. ඒ මොකද? ආලාරකාරාම මේ ධර්මය ඇසුවනම් බුදුරජාණන් වහන්සේගේ වහා අවබෝධ කරනවා. එම වහා අවබෝධ කළ හැකි නුවණක් තිබුණු ආලාරකාරාමට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඒ අවස්ථාව ලැබුණේ නැත්තේ ඔහු ආයි ඔහුගේ ආයුෂය ඊට හත් දවසකට කලින් අවසන් වී ඔහු අරූප ලෝකෙහි ආකින්චඤ්ඤා යතනෙහි උපන්නේ මහා කල්ප 60000ක ආයුෂ ඇති. එදින් මේ මහා කල්ප 60000 මුළුල්ලෙහි ඔහු එහිම වාසය කරතොත් ඔහුට මොනවාද අහන්නට ලැබෙන්නේ? කිසිවක් අහන්නට බෑ. ඒක මොකද කන්නේ. ඒ ආවිෂේමනේ. ඒ ඒ කාලය මුළුල්ලෙහිම ඔහුට ඇතිනේ කන්නේ. ඒ නිසා බණ ඇසීමක් කරන්නට බෑ. එබැවින් උන්වහන්සේ වදාළේ ඔහුට සිදුවුණේ මහා කාමියක් විපතක්. ඊළඟට අයින් වහන්සේ බැලුවේ උද්දක රාමපුත්‍රයන් ගැන. උද්දක රාමපුත්‍ර ඊටත් වඩා නුවණ ඇති කෙනෙක් ඇයි කියන්නට පුළුවන්. ඔහු අෂ්ට සමාපත්තිලාභී කෙනෙක්. ඔහු පිළිබඳව දැනගත්තේ ඔහු ඊයේ රෑ අදයි ධර්ම දේශනා කිරීමට සෝත්‍රූන් ගැන සොයන්නේ ඊයේ මැරිලා. ඔහු මේක සංඥා නා සංඥායතුනි. ඔහුට සිදුුනේ ලොකු විපතක්. ධර්මය අසන්නට ලැබෙන්නේ නැහැ. මහා කල්ප 84000ක අවශ්‍යයක් එහි තිබේ. ඊළඟටයි මහන්සේ තමන් වහන්සේට දුෂ්කර ක්‍රියා කරන සමයේදී බොහෝම උපකාරීව සිටි පස්වද තවුසන් පිළිබඳව. ඒ විට වහන්සේ දුටුවා ඔව්හු බරණක 25 වෙනි සිටි. නිසා ඔවුන්ට ධර්ම දේශනා කිරීමටයි බුදුරජාණන් වහන්සේ පා ගමනින්ම වැඩම කළේ. බර නැත ඉතිපතණයට වඩින්නට මඟට පිළිපන්න. ඒ අතරතුරේදී ලැබුණේ උන්වහන්සේට මුණ ගැටුනේ උපකනම් ආජීවකයා. ඒ ආජීවකයාත් සමග ඇතිවුණු කතාවක් මේ තුන දන්නවනේ. එතෙන්දී උන්වහන්සේ ප්‍රකාශ කළා තමන් වහන්සේට ගුරුවරයෙකු නැtei කියන එක. තමන් වහන්සේමයි අවබෝධ කරගත්තේ. එහෙම අවබෝධ කරගත් මා ගුරුවරයෙක් අසුවලයි කියලා කොහොමද කියන්නේ? ඒක උන්වහන්සේට වෙන දේවල් පිළිබඳ ගුරුවරු සිටියා. එහෙත් මේ චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳව ගුරුවරු සිටියේ නැහැ. ඒ නිසා වහන්සේ ගුරුවරු නැති ඉන්නවා. ඉතින් එහෙම ඔහුටත් ප්‍රකාශ කරලා අර අනන්ත ජිනේ කියලා ඔහු කියවනේ. එන ඔබ වහන්සේ අනන්ත ජිනද මාධිකාවේ ජිනා හොන්ති ඒපත්තා ආතවක්ඛයා ආදී ගාථාවලින් එයත් වහන්සේ තමන් වහන්සේ වැණියමුන් තමා දිනු නම් වන්නේ කියලා මොකද කෙලසුන් දිනු ගයි දින ඒ ආශ්‍රවයන් ක්ෂය කළ බැරි දිනයෝ දින කියන නමට උන්වහන්සේ සුදුසුයි දිනු දැනත්තා ඉඳුරම් දිනුවා කෙලසුන් දිනුවා දැන් මරුන් දිනුවා නේ කන්දමාර කන්දමාර මෘත්‍යමාර ආදි වශයෙන් එන පංච මාරයන්ම දිනුවානේ ඒ නිසා උන්වහන්සේ ජින මහන්සේ වැඩියා කොහාටද බරණට ඉසිපතන අනේ ඉසිපතනේට කිට්ටු වෙන වේලෙයි දැක්කා පස්බල තවුස ඔවුන් අතර ඇති කරගත්ත කතිකාවත සිද්ධාර්ථ තාපසයන් නැත්නම් තපස්වීන් අපකරා නැවත එනවා සෙල්ලා බහුල වෘත්තියට කියන්නේ මේ බොහෝ මේ චීවරාදිය සොයන්නට වැටිලා එයත් වැරදිලා දෝ කොහෙද දැන් අපෝ සොයාගෙන ඉනවා දැන් ඉස්තර වගේ කලකීම කරන්න දුවමනා නැහැ ආසනයක් පමණක් පනවා තබමු වාඩි වීමට ඒ පාසිරු පිළිගැනීමට පාදෙවීමට ඒවා කරන්නට උවමනා නැtei කියලා මේ ආසනයක් පමණක් පිළිවෙල කරන කරුවා. එහෙත් බුදුරජාණන් වහන්සේ ඒ ස්ථානයට ලංවත් ලංවත්ම ඔවුන්ගේ කතිකාවතෙහි පිහිටා සිටින්නට බැරිව කෙනෙක් ගොස් පාසිවුරු පිළිගත්තා. තව කෙනෙක් ඒ පාපුතු ඒ පාද කටලිකා කියන පා තබාගෙන සේදීමට ඒ ඒ ඒ භාණ්ඩය ආදී ඒවා ගෙනත් ඔය උපකාර කොම කළා. ඒ ඒ වතාවත් සියල්ලම කළා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පාසෝදා ගෙන ආසනෙහි වැඩ හිඳගෙන මේ අයට කතා කළා. ඒ කතා කළේ තමන් වහන්සේගේ අවබෝධය පිළිබඳව කියන්නේ. ඔවුන් ඉස්සෙල්ලාම ඇහුවේ කතා කළේ ඇවැත්නි කියලා. ඇවැත්නි කියන්නේ ආවිෂෝ කියන්නේ සමානයන්ට කරන කතාවක්. එහෙම කතා කරන්න එපා. තමන් වහන්සේ සත්‍ය අවබෝධ කරගත්තා. සත්‍ය මතිගතන් සත්‍ය අවබෝධ කරගත්තා. මම අනුශාසනා කරන්න අහන්න. ඒ යමෙක් දීගේ අත්තරලා පරිදිවන්නේ නම් යම් අර්ථයක් සිදු කර ගැනීම සඳහා එය සිදු කරගත්තා. ඒ නිසා මම අනුශාසනා කරන්නම් අහන්න. ඔවුන් ඒ ලැස්ති වුණේ නැහැ අහන්නට. ඔවුන් විශ්වාස කළේ නැහැ මුලදී. දුෂ්කර ක්‍රියාව අත්හැරලා කොහොමද බුද්ධත්වයට පැමිණෙන්නේ කියලා. තුන්වරක් ක්‍රියාව ඇතුලේ නැති විට හුවා මම මේ සත්‍යය අවබෝධ කළා කියන මේ විදිහේ කතාවක් ඊට පෙර නුඹලාට කියා තිබෙනවා මතකද? එවිට ඔවුන්ගේ ඇත්තරුණා. කිව්වා නෑ ස්වාමීනි. එහෙමයි උත්තර දුන්නේ. නෑ ස්වාමීනි. මේක පෙර නම් ඔබ වහන්සේම අපට ප්‍රකාශ කරලා නැහැ. ආ එහෙනම් කන් යොමු කරන්න ආහන්න. යොමු කරමින් ආහන්න. මම ධර්මයේ දේශනා කරන්නම්. යා තමා උන්වහන්සේ ධර්ම දේශනාව ආරම්භ ඒ ආරම්භ කිරීමේ කවුරුන් පිළිබඳව කියවෙන තීරතක්ද මෙහි එන්නේ කියලා අප සැලකිය යුතුයි කියලා. මහත් වදාරනවා ද්වේමේ ධික්කවේ අම්පා සබ්බ ජිතේන නසේ විසබ්බා යෝචායං කාමීසු කාමසු කල්ලිකාම යෝගෝ හීනෝ ධම්මෝ පෝතුජ්ජනිකෝ අනර්යෝ අනත්ත සංවිතෝ යෝචායන් අත්තතිල මතාම් යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ ඒතේතේ භික්කවේ උභෝ අන්තේ අනුපගම්ම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංගම එහෙමයි බලන්න වේමේ භික්කවේ අන්තා අබ්බජිතේන සේවිතා වික්කවේ කියන්නේ මහණෙනි මේ කොටස් දෙකක් අන්ත දෙකක් කියලා බදාල ප්‍රතිපදා දෙකක් කොටස් දෙකක් ප්‍රවෘත්තියක විසින් නොසෙවිය යුතුයි වේ ඉනේ වික්කවේ අන්තා පබ්බජිතේන නිසේවිතබ්බා වික්කවේ ඉනේ වේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා මහණෙනි ප්‍රවෘජිතේක විසෙයින් මේ අන්ත දෙක සේවනය නොකට යුතුය නොකට මොනවාද ඒ යෝචායන් කාමේසු කාම සුඛල්ලි කාම නෝබෝ හීනෝ ගම්මෝ පෝතුජනිකෝ අනරියෝ අනත්ථ සංඝ ඒ පළමු වැනි අන්තය කොටස ඒ කුමක්ද? යෝච අයං යම් ඒ කාමේසු කාමයන් හි රූප, ශබ්ද, ගන්ධ, රස, පුත්ත්බ්බ යනුවෙන් දැක්වෙන මේ කාමයන් හි කාමේසු කාම සුඛල්ලිකාම් යෝගෝ ඒ කාමයන්හි කාමයන් අරමුණු කොට උපදනා වූ ක්ලේශ කාමයක් දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේවාට කියන්නේ වස්තුකාම ඒවා තමා අරමුණු. ඒ අරමුණු වල එල්බගෙන හටගන්නා ලෝභය, සංහාව තමා ක්ලේශකාමී කියන්නේ. ඒ නිසා කාම කියන වචනය විග්‍රහ දෙකකින් දක්වනවා මේ දෙවදෑරුම් අර්ථ ගැනීම සඳහා. කාමේ තීති කාමෝ යා දැක්වෙන්නේ ක්ලේශ කාමෝ. කාමේති ති කාමෝ. කාමේති ඉති කාමෝ. කැමැති වේනුයි කාම නමි. ඒ කීවේ ක්ලේශ කාමී කියන සංහාවට ලෝභයට. කාමේති ති කාමෝ. කාමීය තීති කාමෝ කියා තව විග්‍රහයක් තිබෙනවා. ඒ කාමෝ කියන එකමයි විග්‍රහ කරන්නේ. කාමීයති ති කාම කැමැතිවනු ලැබේනුයි කාම නමි ඒ එයින් දක්වන්නේ මේ වස්තු කාම අනේ වස්තු කාමයන්හි ක්ලේශ කාමයේගේ වශයෙන් සුඛල්ලි කාම යෝග අල්ලි කියන්නේ මොකද්ද මේ ඇලෙන බව ඒ ඇලෙන්නේ කුමකින්ද ලෝභයෙන් එතකොට ඒ කාම වස්තුන්හි ක්ලේශකාම සංඛ්‍යාත ලෝභයෙන් ඇලීම් වශයෙන් යෙදීම කාම සුඛල්ලි කාම යෝගී දැන් ඒ කාමයන්හි ඇලෙන තැනත්තා කොහොමද අපි දක්වන්නේ කවුරුන් කියලා කාමයන්හි ඇලුණු පුද්ගලයා තමයි මේ ගිහි බන්ධනවලට බැඳී ගිහි ගෙයි වාසය කරන තැනත්තා ඔහුගේ පිළිදෙන්නේ කාම සුඛල්ලි කාමී යෝගය. කාමීසු කාම සුඛල්ලි කාමී යෝගය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංචකාමයන්. ඒ පංචකාමයන් බුදුරජාණන් වහන්සේ තවත් අවස්ථාවලදී වදාරලා තිබෙනවා නාහං ධික්කවේ අඤ්ඤං ඒක ධම්මං ඒක රූපංති සමුපස්සාමි යං ඒවං පුරිසස්ස සිත්තං පරියාදාය පිට්ඨති යතයිදං ධික්කවේ ඉති රූපං ඉති රූපං භික්කවේ පුරුසස්ස චිත්තං පරිආදාය චිත්තති. අනේ ඉති රූප, ඉති ශබ්ද, ඉති ගන්ධ, ඉති රස, ඉති පොත්බ්බ කියන මේවා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාලා ඒවා පුරුෂයාට බලවත් වූ කාම වස්තුන් කාම වස්තු. ඒ බඳු කාම වස්තුන් වෙන මොනවත් Taman වහන්සේ දක්නේ නැත. සමන් වහන්සේගේ සර්වඥතා ඥානයේ නොදකින බව වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. නාහං භික්කවේ අන්නම් ඒක රූපංති සමුපස්සාමි. යම් ඒවං පුරිසස්ස චිත්තං පරියාදාය චිත්තති. පුරුෂයාගේ සිත හාත්පසින්ම අල්ලාගෙන පවත්නා වූ තවත් එබඳු රූපයක් නොම දකින්නීච්ච. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පහ ගැනම එලස බදාලා ඊළඟට අනිත් පැත්තෙන් වහන්සේ වදාලා නාහං භික්කවේ අඤ්ඤං ඒක රූපම්ති සමුප්පත්තාමි යං ඒවං ඉත්‍යා චිත්තං පරියාදාය සික්ඛති යතෙන්දං භික්කවේ පුරුෂ රූපං පුරුෂ රූපං භික්කවේ ඉත්‍යා චිත්තං පරියාදාය සික්ඛති එතකොට ඒ මේ ස්ත්‍රී පුරුෂ කියන මේ දෙපිරිසගේ ඔවුන උනට තිබෙන ඒ ඒ ඔවුන උනගේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන මේවා තරම් වූ බලවත් කාමයන් තවත් නැති බවයි ඒ සූත්‍ර වලින් උන්වහන්සේ වදාළා. අන්න එහි ඇලී ගැලී වාසය කරන යමෙකු වේ නම් ඒ තැනැත්තා තමයි කාමේසු කාම සුකල්ලි කාමි යෝග පුද්ගලයාය කියන්නේ. දැන් මේ කතා කරන්නේ කවුරුන් ගැනද? බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ප්‍රවෘජිතයන් ගැන. ප්‍රවෘජිතයය කියන්නේ කවරෙක්ද? දීගය අත්හැර ගිය කෙනෙක්. ගිහි බන්ධන කඩාගෙන ගිය කෙනෙක්. ඒ ගිහි බන්ධන කඩාගෙන ගිය කෙනෙකුට ඒ ඒ බව මේ පිරියේදී නැත්නම් ඒ දී බන්ධනයන්ගෙන් වෙන්ව ගිය බවක් පිරියේදී ඒ පැවිදි භූමියේ සිටිමින් මේ කාමේසු කාම සුඛල්ලි කාම යෝගයේ කියන එකේ රැඳීම නුසුදුසුයි සුදුසු නැහැ ඒක Taman බලාපොරොත්තු වන විමුක්තිය ලබා ගැනීමට ඉවහල් වන්නක් නොවේ කියන එකයි එයින් ගන්නවා. ඒ නිසා ප්‍රවෘජිතය රුකින් අත්තලේති එකක්. ඉතින් ඒක ප්‍රවෘජිතය පමණක් නෙවෙයි සලකන්නට ඕන. ගිහියන්ද සලකන්නට ඕන. ප්‍රවෘජිතයාගේ යහ පැවතුම බලාපොරොත්තු වන ගිහියන් විසින්ද පැවිද්දකු විසින් මෙලෙසයි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි ඔවුන්ට බාධා නොකල යුතුයි ඒ පැවැත්ම පවත්වාගෙන යන්නට කියලා දියන්ත කලකන්නට ඕනේ. ඒ කාමයේ කාම සුකල්ලි කාම යෝගය. කාමයන්හි ඇලී ගැලී වාසය කරන බව. ඒකයි කාම සුකල්ලි කාම. ඊළඟට පරිද්දන් බොහෝ සෙයින් අනුගමනය කළේ ඒ පිළිවෙත නෙවේ. ඒ දඹදිව පරිද්දන් වැඩි වශයෙන් අනුගමනය කළේ අනිත් පිළිවෙත. ඒ පිළිවෙත තමයි යෝචායන් අත්තකිල මථාන යෝගෝ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ යන්නේ බුදුරජාණන් වහන්සේ වදා දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ යන පද තුනකින් එහි විශේෂණ කළේ කාමසු කල්ලිකාම යෝගේ නම් පද පහකින් නේ කාම සුඛල්ලිකාම යෝගය හීනෝ හීනෝ කියන්නේ පහක් කියන එකනේ. හීනෝ පහක්. ගම්මෝ කියන්නේ ග්‍රාම්‍ය. ග්‍රාම්‍ය කියන්නේ නුවණ දියුණු කරගත්ත එහෙම පුද්ගලයන්ගේ පිළිවෙතක් නොවන බව දැක්වීමයි. ධම්මෝ. හෝතු ජනික කියන්නේ බහු ධර්ම. සාමාන්‍ය ජනයන්. ප්‍රත්‍යඥය කියන්නේ වැඩි වෙනානේ ප්‍රත්‍යඥය. ඒ ප්‍රත්‍යඥය කියන කොටසට ඇතුළත් වන්නේ බහුජනයා. පෝතිජනිකෝ අනරියෝ උසස් එකක් නෙවෙයි. ඒ වගේම උසස් අය විසින් සේවනය කරන ආර්යයන් විසින් සේවනය කරන වර්ණනා කරන දේකුත් නෙවෙයි. අනත්ත සංහිතෝ ඒ කාමීසු කාමසුකල්ලි කාම යෝගය කියන මෙය අනර්ථය පිණිස පවතිනා අර්ථය පිණිස පවතිනක් නොවේ අනර්ථ සංකේතය ඒ අත්තිල මථාභියෝගය කියන එක ඇතැම් පැවිද්දන් පුරුදු කළේ ඒ Taman බලාපොරොත්තු වන විමුක්තියක් ලබා ගැනීම සඳහා පැවිද්දට පැමිණ ඉතින් මේ පිළිවෙතෙහි යෙදෙනවා දුෂ්කර ප්‍රතිපදාවක යෙදෙන්නේ. ඒ මේ සඳහා විමුක්තිය සඳහා. එය බුදුරජාණන් වහන්සේ වදාරන්නේ දුක්ඛෝ. ඒ ඒකාන්ත දුකක් නේ. දැන් දුක්ඛය කියන්නේ එතන කායික දුක්ඛයක්ම ලැබෙන්නේ. සමහර අය වුණ අතර සිටියා ඇන ගහපු ඇඳන් වල නිදා ගන්න. ඇන උඩ නිදා ගන්න. කෙලෙස් තුනී කර ගැනීම සඳහා දිලිමැල වටේ ගහගෙන ඒ මැද ශරීරය තවනවා. ඉරමුදුන් සමයේදී ඉරමුදුනට ආපු වේලාවක දිලිමැලයක් වටේ පත්තු කරගෙන මැදට වෙලා වටේ ගිනි රස්නේ උඩින් අවු රස්නේ පැවෙනින් ඔවුන් සලකනවා මේ කෙලෙස් කලනවායි. කෙලෙස් කලන. එහෙම නැත්නම් ඔවුන් ඊටාම සීතල වේලාවක සීතල වතුරට මේ කර දක්වා උගුර දක්වා දෙල්ල දක්වා යට කරගෙන ඉන්නවා. කෙලස් සෝදා හැරීම සඳහා. එහෙම නැත්නම් ගොනෙක් වගේ හැසිරෙනවා. ගොනෙක් වගේ යන්නේ සතර ධාතුයෙන් කන්නේ අතින් අරගෙන නෙවෙයි බිම ධාතු දෙයක් ඒ විදිහට බල්ලා වගේ හැසිරෙනවා. අජ සීල එළුවා වගේ හැසිරෙනවා. අජ සීල, ගෝ සීල, කුකුර සීල. අජවත ඒ වාදකලයේ මේ දුෂ්කර ක්‍රියා වශයෙන් ඒක මොන පිළිවෙතද? අත්ති කිල මථාන් යෝගය. අත්ති කිවේ තමාගේ මේ ආත්ම භාවයේ මේ ස්කන්ධ පංචකය අත්ති. කිල මත කියන්නේ විහෙත කරවන පීඩා කරවන ඒ ශරීරයට දැඩි දුක් දීමේ යෙදීම අත්තිකල මපාන්න ඒක අර තරම්ම නරකයි කියලා උන්වහන්සේ වදාළේ නැහැ කාමේසු කාමසුකල්ලිකාම යෝගයේ තරම් පහත් කොට වදාළේ නැහැ හීනෝ කීවේ නැහැ උන්වහන්සේ ගම්මෝ කීවේ නැහැ පෝසුජනිකෝ කීවේ නැහැ මහත් වදාළේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංඥා දුක්ඛෝ ඒ පිළිවෙතෙහි යෙදෙන තැනත්තාට එයම දුකක් එයින් ශරීරයට ලැබෙන්නේ දුක එනිසා ඒක දුකක් අනරියෝ ආර්යයන් ගිය මගක් නෙවෙයි එනිසා ඒක අනාර්යයි අනාර්යයි කියන්නේ උසස් එකක් නෙවෙයි අනාර්ය අනත්ත සංගීතෝ ඒ පිළිපදින්නා හත යහපතක් වන්නේ නැහැ. අර්ථයක් සිදුවන්නේ නැහැ. අනර්ථයක් සිදුවන්නේ අයහපත. ඉතින් මේ අයහපත සිදුවන බව වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අකුක්කුරවතිය සූත්‍ර වලදී එන නේ ඒ කුක්කුරවතිය සූත්‍රයේදීනේ කුක්කුර වෘතයයි ගෝ වෘතයයි ආරක්ෂා කරන දෙන්නේ කාවනේ. අවිල වහන්සේ වෙතට එක්කෙනෙක් වාඩි වුණා. බල්ලෙක් වගේ ටිකක් කරකැවිලා ඉඳගත්තා. අනිත් එක්කෙනත් ගුණා වගේ ලැග්ගා. මේ ලැගලා එක්කෙනෙක් අනිත් එක්කෙනාගෙන් වෙනුත් ඇහුවා. මේ අපි මේ විදිහේ ප්‍රතිපත්තියේ යෙදෙන්නේ ස්වාමීනි අපි කොහෙද උපදින්නේ? කිව්වා අහන්න එපා ඕකනේ. නෑ නෑ පෙරත් කරනවා කියන්නේ. ඊවා මේ ගොනිකු නොවි ගොනිකු වගේ හැසිරෙන හේතුවෙන් මැරී ගොස් උපදින්නේ ගොනුන් අතර ඉන්න. ඒ වගේම අනිත් එක්කෙනා ගැනත් කීවේ. අන්න එහෙම ඒ දුෂ්කර ප්‍රතිපදාවෙන් ඒ ඒ අත්කිල මතාවියෝගෙන් සිදුවන්නේ අනර්ථයක්මයි. කෙලෙස් දැවීම කෙසේ වෙතත් අනර්ථයක්ම සිදුවන. ඒ නිසා දුක්ඛ අනරියෝ අනර්ථසන. දැන් අප කවුරු පිළිගන්නා කරුණක් මේක බෞද්ධ වූ හැමදෙනාම පිළිගන්නවා මේ කාමීසු කාමසුකල්ලිකාන් යෝගේ කියන ශරීරයට ශරීරය මේ පංචකාම සම්පත්තීන්ගෙන් මේ මේ සංපර්පණය කරමින්ම කෙනෙකු ඔය නිර්වාණ මාර්ගෙහි ගමන් කරනවා නොවේ කියන්නේ. ඒ විශේෂයෙන්ම පැවිද්දකු විසින්. ඒ වගේම අත්තකිල මථාන් යෝගයේ ගමන් කොටද කෙනෙකුට නිවනට පැමිණෙන්නට නිර්වාණ අවබෝධය කරන්නට හැකි වෙනවයි කියන එකද අප පිළිගන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කළා. ඒ ප්‍රත්‍යක්ෂ කොට ඒ මගම ගියා. ගිය නිසාම වහන්සේට අවධාරණයෙන් අන්‍යයන්ට ප්‍රකාශ කළ හැකි කුමක්ද පිළිපැදිය යුතු මාර්ගය ඒ නිසා වහන්සේ වදාරනවා ප්‍රවෘත්තියෙකු විසින් පිළිපැදිය යුතු වන්නේ මෙන්න මේ මඟයි කියන එක. ඒතේතේ භික්කවේ උභෝ අන්තේ අනුපගම්ම. මහණෙනි මේ කියන ලද අන්ත දෙක කොටස් දෙක ඒ ප්‍රතිපදා දෙක දෙකෙහි දෙකට නොපැමිණ අනුපගම්ම මධ්‍යමා ප්‍රතිපදා මධ්‍යම වූ ප්‍රතිපදාව තථාගතේන තථාගතයන් වහන්සේ විසින් අභිසම්බුද්ධා තමන් වහන්සේගේ නුවණින් ඒ විශිෂ්ට නුවණින් දැනවදාලා වෙනවා. ඉතින් ඒ ඒ විශිෂ්ට නුවණින් දැනවදාල ඒ ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාතේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳවද මහන්සේ විශේෂණ යොදනවා චක්කු කරන්නේ ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංකප්ප චක්කුකරණී දැන් කෙනෙකුට ඇස තිබුණත් ඇසෙන් හැම දෙයක්ම පෙන්වන්නේ නැහැ ඇසට හැම දෙයක්ම පිරෙන්නේ නැහැ ඇසින් දැකිය හැක්කේ ලෝකයේ තිබෙන දේවලින් ඉතාම සුළු දෙයක් සුළු කොටස. අපි ලෝකයේ කියන එක රූප වශයෙන් ගත්තොත් රූප 28ක් තියෙනවා. ඒ රූප 28 අතුරෙන් ඇතෙන් දැකිය හැක්කේ එකම රූපයයි ඒකයි කියන්නේ රූපායතනය නැත්නම් වර්ණ රූපේක. ඇතින් දැකිය හැකි එක පමණයි. ඒ පමණයි. ඒක අපි හිතාගෙන ඉන්නේ නම් ඇතින් ලෝකයේ තිබෙන ඔක්කොම දකින්නයි. එහෙම දැකීමේ ශක්තියක් ඇහි නෑ ඇහි උපදින සිතකත් නෑ. ඇහි කොහොමදක් නෑ ඔක්කොම දකින්නට පුළුවන් ශක්තියක් ඇහි උපදින සිතකයි දැකීම තිබෙන්නේ. ඒ දකින්නේද ලෝකයේ තිබෙන දේවලින් ලෝකයයි කියන දෙයින් එකක් එක කොටස ඒකත් ලෝකයක් තමයි. ඒ රූපායතන සංඛ්‍යාත ලෝකය විද්‍යති පරිද්‍යති කි ලෝකෝ කියන තේරුමෙන්. මේ ලෝකේ දැකගන්න. වෙන කිසිවක් දකින්නට බෑ. නමුත් නුවණ එහෙම නෙවෙයි. චක්කු කරණී කීවේ මේ දර්ශනය සිදු කරන, දැකීම සිදු කරන ධර්මය. චක්කු කරණී. එතකොට ඇසෙන් දකින්නවා වගේ දැන් අපි සමහර ඒවා පිළිබඳව ප්‍රත්‍යක්ෂයක්ම කියනවනේ අපි ප්‍රත්‍යක්ෂ කළයි කියලා. දර්ශනය දැකීමයි කියන එක ප්‍රත්‍යක්ෂයක් හැටියටයි එක්ගෙන මේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය කියලා. ඉන්ද්‍රිය පහක් නැත්නම් හයක්ම දක්වනවා. එයින් ඉන්ද්‍රිය පහක ප්‍රත්‍යක්ෂයක් ගැන කතා කරනවා. මොකද ඉන්ද්‍රිය පහක් ප්‍රත්‍යක්ෂය කියේ චක්කු සෝත ධාන ජීවහා කාය. ඒ වයින් ඇති කර ගන්නා දැනීම ප්‍රත්‍යක්ෂය හැටියට ගන්නවා. ඒවා තමයි කියන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ. එන්පාන කෙනෙක් කියන්නේ මම ඇහිම්ම දැක්කයි කියලා. අර ඒ තව මම දැක්කයි කිව්වම හරි. නමුත් ඒක තවත් සාහවුරු කරන්නට, අවබෝධාරණය කරන්නට කියනවනේ මම ඇහිම්ම දැක්කයි කියලා. ඒ ඇහිම්ම දැක්කයි කියන්නේ ඇහැ දැකීම කරන දැකීම් ක්‍රියාව ප්‍රත්‍යක්ෂ කරන ධර්මයේ හැටියට. ඒක සාක්ෂාත් කරන නැත්නම් අත්දකින ධර්මයේ හැටියටගෙන මම ඇහින්න බෑ. නමුත් ඇහැ බොහෝ විට අපව රවටනවා. අපි අවුද්දේකින් කියනවා නම් අපි හැමදෙනාම ඇහැට රැවටිලා තමයි ඉන්නේ. ඇහෙන් දක්වන මේ දර්ශනයට රැවටිලා ඉන්නේ. ඒ නිසා ඒ දැකීම නෙවෙයි මෙතන ගන්නෙ චක්කු කරණු කියේ මෙතන ඇසෙන් අනිත් දේවල් නැත්තම් රූපාරම්මණය දකින්නාක් නැහැ. මේ ස්කන්ධ පංචකය පිළිබඳ ඇති චතු දක්වන නුවණ උපදවන පිළිවෙත කුමක්ද මජ්ක්‍ධිමා පටිපදා. මේ මජ්ක්‍ධිමා පටිපදා කියන මේ පිළිවෙත නුවණ ඇස ලබා දෙන පිළිවෙතක්. ඒකයි මේ උගන්වන්නේ. චක්කු කරන්නේ. නුවණ ඇස ලබා දෙන. දැන් මේ පින්නතුන්ට කවුරු හරි කියතොත් සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණෙන්නට නම් මෙන්න මේ පිළිවෙතෙහි යෙදෙන්නටයි කියලා ඒ කියාදෙන පිළිවෙත කුමක්ද? අන් කිසිදු පිළිවෙතක් නෙවේ ඒ මේ මාර්ගයේ වශයෙන් දැක්වූ මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. මජ්ක්‍ධිමා ප්‍රතිපදාව. ඒ මජ්ක්‍ධිමා ප්‍රතිපදාවෙහි පිළිපදින තැනත්තා ප්‍රධාන වශයෙන්ම ධර්ම දෙකකට ගැටෙන්නේ නැහැ. මොනවාගේ දෙක? අනුනය පටිඝය නැත්නම් සංහාවයි දේශයයි කියන මේක. ඒ දෙකට නොවැටෙන්නේ මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් නුවණ උපදවන බැරි. නුවණ උපදවන මේවට වැටෙන්නේ මක් නිසාද කෙනෙක් දැන් කෙනෙක් කා සමග හෝ තරහා වෙනවා නම් නැත්නම් කවුරුන් හෝ කරන ක්‍රියාවක් සම්බන්ධයෙන් කෙනෙකු තුල තරහව උපදිනවා නම් එයින් කෙනෙක් තේරුම් ගත යුතු තිබෙන්නේ කුමක්ද මෝඩකම නිසා තරහ වුණයි. වෙන එකක් නිසා තරහ වුණයි කියන්නේ සුදුසු නැහැ. මෝඩකම නිසා තරහ වුණයි කියන්නේ තෝරන තරහ වෙන වෙනම ධර්මයක් තමයි. නමුත් ඒ තරහව ඇති වුණේ මෝඩකම නිසා. මොකද